යථාර්ථය කියා දෙනු පිණිස බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔබ වෙත ගෙනෙන දායකත්ව ධර්මදේශනාව අද දවසේදීත් ආරම්භ කරන්නටයි අපේ සූදානම. පින්වත්නි මේ ධර්මදේශනය පවත්වන්නට අද දවසේදී අපි සියලු දෙනා කෙරෙහිම මෙත් සිතින් වැඩමවා වදාළ නිකවරටිය රස්නායකපුර නෙළුම්ගල පුරාණ විහාරවාසී පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ පළමු කොට අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වමින් පිළිගනිමු සාධු සාධු සාධු මේ ධර්මානුශාසනාව මුළු මහත් ලෝක සත්වයා කෙරෙහිම sannivedanaya කිරීමේ අරමුණින් සදැහැති දායකත්වය ලබා දී අද දවසේදී කටයුතු කරන්නේ හිඹුටාන රාජසිංහ මාවතේ අංක 473න් 13 දරන නිවසේ පදිංචි WD සීලවතී මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් ඒ මතක් කිරීමත් සමගින් අපි සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ වෙනුවෙන් නැවත වරක් සාදුනාද පවත්වමින් নমස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු.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 गच्छामि सङ्घं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयन्ति बुद्धं शरणं गच्छामि द्वितीयम्पि බුද්ධං සරණං ගච්ඡාමි මුත්‍යන්ති ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි පුඤ්ඤම්පි සංඝං සරණං ගච්ඡාමි තත්ත්වම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්ත්වම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්ත්වම්පි ධම්මං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 සකුන්තෝ ජාලමුත්තෝව අපෝ සග්ගාය ගච්ඡති සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි මේ විශාල පිරිසක් මේ ස්ථානයට ඒක රාශි වෙලා සදී පැහැදී සූදානම් වෙන්නේ ලෝතර ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාරන්නට යෙදෙන 84000ක් ධර්මස්කන්ධයෙන් අඩමල් රේණුවකටත් වඩා අඩු බොහෝම කුංචි කොටසක් ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනා කරවාගෙන ශ්‍රවණය කරන්නටත් ඔබ ධර්ම ශ්‍රවණය කරනවා වගේම මේ ගුවන් රූපවාහිනී නාලිකාව හරහා මේ රටේ පමණක් නෙවෙයි ජාත්‍යන්තරයේ පවා ධර්ම ශ්‍රවණය කරන අයට ධර්ම ශ්‍රවණය කරන්න අවකාශ උදා කර දෙමිනුයි මේ පින්කම මේ විදිහට සංවිධානය කරගත්තේ. ඔබේ නිවසේ ඔබේ ප්‍රදේශයේ මේ ධර්ම දේශනාව සංවිධානය කළා නම් සුළු පිරිසකට පමණක් ධර්ම ශ්‍රවණය කරන්න තිබුණා. නමුත් අද මේ රූපවාහිනී නාලිකාව හරහා ශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කර දෙමින් ධර්ම දානමය පින්කම බොහොම සතුටින් සිදු කරගන්න මොහොත. નિરાයාසයෙන් මේ රූප වාහිනී නාලිකාව හරහා ධර්ම ශ්‍රවණය කරන පිරිසක් හැටියට ධර්ම දානයාගේ මහත්ඵල මහානිසංසදාවේ පිළිබඳව බොහොම හොඳට අපේ පින්නතුන් දන්නවා. නමුත් මේ අවස්ථාවේ ඔබේ හිතේ සතුට වෙනුවෙන් ධර්ම දානයාගේ ආනිසංසය කිතියෙන් සිහිපත් කළොත් ලෞකා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා කාමාවචර ලෝකයක සිද්ධ කරන්න පුළුවන් ආමිෂ පින්කම් අතරේ මහා ශ්‍රේෂ්ඨතම පින්කම ධර්ම දානමය පින්කමයි. එය මෙච්චරක් කියලා මිල කළ නොහැකි. ඒ වචන වලින් ප්‍රකාශ කළ නොහැකි. පිළිතුරු ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙකුට උන්වහන්සේගේ ජීවිත කාලය තුල ලැබෙනා වූ සුවිශේෂ දාන එකක් තියෙනවා. මුළු බුද්ධ ජීවිතේටම එවන් දාන ලැබෙන්නේ එකයි. ඒ දානයේ ධර්මයේ හඳුන්වනවා අසද්දෘශ මහා දානය කියලා. අපේ බුදුරජාණන් වහන්සේට අසද්දෘශ මහා දානය පූජා කරන ලැබුවේ කොසල් රජුරු. කෝසල මල්ලිකාවගේ සංවිධානත්වයෙන් කොසල් රජුගේ රාජානුග්‍රහය යටතේ අසද්දේශ මහා දානය පිළිගන්වන්නට යෙදුණා. මේ දානයේ විශේෂත්වයන් රසක් තියෙනවා. නමුත් අපි සූදානම් වෙන්නේ එය විස්තර කරන්නට නෙවෙයි. කොසල් රජුරෝ අසද්දෘශ දානය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලාට පූජා කරලා නිමා වෙනකොට මේ දානය සඳහා රජුරෝ වියදම් කරලා තිබිච්ච මුදල රන් කහවණු කෝටි 14ක් රන් කහවණු 14 කෝටියක් වියදම් කරලා තමයි මේ දාණය බුද්ධ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලාට පූජා කළේ අපේ පින්වතුන්ට හිතෙනවා මෙවන් දාන අපේ ජීවිත කාලය තුල කවර කවමදාකවත් අපට දකින්නට ලැබෙන්නේ නැහැ අත කියලා සාදු කියලා සම්මාදම් වෙන්නවත් අපිට වාසනාවක් නැති බව. නමුත් ඔබ මේ සිද්ධ කරන පින්කම 14 කෝටියකින් මිල කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහි කුසලය අසීමාන්තිකයි. මේ කුසලයත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් රජතුමාගේ 14 කෝටියක් වියදම් කරපු දාණය මහා මේරුව පාමුල තියාපුවා බෑටයක් තරමට පුංචි. මේ පින්කම මහා මේරු පර්වතයේ තරමට විශාලයි. ධර්ම දානය කියලා කියන්නේ ඒ තරම් උත්තුංග ශ්‍රේෂ්ඨ පින්කමක්. අද දවසේ අපි හස්සතටින් දේශීය විදේශීය සියලු දෙනාටම ශ්‍රවණය කරන්න පුළුවන් ආකාරයෙන් ධර්මය දානය කරන්න සූදානම් වෙන මොහොත. අපිද සිත කය වචනය කියන තුන්දරම සංවර කරගෙන ලෞතර ධර්මයේ පිළිබඳව හැරිච්ච නැමිච්ච යොමු වෙච්ච ගතක් සිතක් ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරමු ගෞතම සාසනය තුල උතුම් නිර්වාණ සාන්ත අවබෝධය සඳහා මේ පින සසරට පාරමී වේවා කියන ප්‍රාර්ථනාව ඇති වෙනවා. වෙනදෙනි ධර්ම දේශනාවේ මාතෘකාව මම මුලින් සිහිපත් කරන්නට යෙදුණා. අපේ බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකයේ ධම්මපද පාළියේ මේ උතුම් ගාථා රත්නය දේශනා කරන්න යෙදුණා. උන්වහන්සේ මේ ගාථා රත්නය දේශනා කිරීම තුළින් අපිට පැහැදිලි කරලා දෙනවා මේ පෘථග්ජන ලෝකේ ජීවත් වෙන හැම සත්වයක්ම අන්ධයන්සේ ජීවත් වෙනවා. අන්ධ භූතෝ අයං ලෝකේ මේ ලෝකේ ජීවත් වෙන පෘථග්ජනයයි සම්මත හැම සත්වයකම අන්ධයන්සේ ජීවත් වෙනවා තනු කෙත්ත විපස්සති ඒ මිනිසුන් අතරින් ඊටාම සුළු ප්‍රමාණයයි ලෝකය පිළිබඳව විශේෂයෙන් යථාර්ථවාදීව ප්‍රඥා ගෝචරව දකින්න. සකුන්තෝ ජාලමුත්තෝව පින්නතුනි වැද්දෙක් ඇවිල්ලා දැලක් දානවා කුරුල්ලෝ අල්ලන්න. කුරුල්ලෝ ටික සමගියෙන් හිටියොත් ඒගොල්ලන්ට පුළුවන් දැල උස්සගෙන යන්න. එහෙම නැත්නම් දැලෙන් බේරිලා යන්න. අප්පෝ සග්ගාය ගච්ඡති. සමගියක් නොතිබ්බොත් වැද්ද දැල අකුලලා ගන්නකොට කුරුල්ලෝ ටික ඔක්කොම දැලේ කූඩු වෙනවා. උන්වහන්සේ මේ හතර පද ගාථාවෙන් මේ සමාජයට දෙන පණිවිඩය අපිට විනාඩි 50කින් දේශනා කරන්න බෑ. මාස ගානක් අවුරුදු ගානක් දේශනා කළත් මේ හතර පදේ අර්ථය විස්තර කරගන්න බැරුව යනවා. නමුත් අපි මේ කෙටි කාලය තුල ඉතාම කෙටියෙන් උත්සාහ කරමු අපේ ජීවිතවලට මොකක්ද බුදුරජාණන් වහන්සේ මේන් තහවුරු කළේ. අන්ධ භූතු අයං ලෝකේ මේ ලෝකෙ මිනිස්සු හරි අන්ධයිලු. මොකක් නිසාද ඒගොල්ලෝ අන්ධ? උන්වහන්සේ දේශනා කරන අවිද්‍යාව නිසා. අපි හැමෝම අවිද්‍යා අන්ධකාරයේ ගිලලා ඉන්නේ. අඳුර නිසා අපිට ලෝකෙ පේන්නේ නැහැ. පා කණ්ණාඩියක් දාගෙන ලෝකෙ දිහා බැලුවොත් කණ්ණාඩියේ පාට තමයි අපිට පේන්නේ. නිල් පාට කණ්ණාඩියක් දාලා ලෝකෙ දිහා බැලුවොත් බලන බලන සියල්ල නිල් පාටයි. නමුත් කණ්ණාඩිය ටිකක් ගලවලා ඇරලා බැලුවොත් අපිට පේනවා මෙතෙක් වෙලා පෙනුනේ හරිදේ ප්‍රകൃතිය නෙවෙයි කියලා. එවනම් මේ පුතජන අපි යථාර්ථය නොදැක්ක අපි මාර්ගඵල නොලබපු අපි තාමත් මේ ලෝකේ මොකද්ද කියලා හරියට දැකලා නැහැ. අංග භූතෝ අයං ලෝකේ. මොකක්ද අපි නොදැක්ක ලෝකේ? අපිට පේන්නේ මේ ලෝකේ හරි ලස්සනයි. මේ ලෝකේ හරි සුන්දරයි. මේක හරි විචිත්‍රයි. අපිට හැමදාම මෙහි ඇලිලා ගැලිලා ජීවත් වෙන්න පුළුවන් නම් ඊට වඩා සතුටක් තව කොයින්ද කියලා කල්පනා කරලයි අපි ජීවත් වෙන්න හදන්නේ. පින්නතුනේ අපි ඉන්නේ ගිනි ගොඩවල් හතරක් මැද්දේ. මොකද්ද මේ ගිනි ගොඩවල් හතර? ජාති, ජරා, ව්‍යාධි, මරණ. මේ ගිනි ගොඩවල් හතර හැමදාම බුරබුවා ඇවිදිනවා. මේ ගිනි ගොඩවල් හතර මැද්දේ තවත් ඇවිලෙන දරලියක් තියෙනවා. ඒ මැද්දට වෙලා ඇවිලෙනවා. ඒ මොකද්ද? ඒ කවුද? ඒ තමයි මම. ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ගිනි හතරෙන් පිච්චි පිච්චි ඒ මැද්දේ ඇවිලෙන ලීයත් 11 කින්නකින් දැවෙනවා. අපි ඔය ඉඳගෙන ඉන්නකොට ගිනි 11කින් කෙනවා. දැනෙනවද අපිට? දැනෙනවා. තේරුම් ගත්තේ මොන වගේද පිච්චෙන්නේ අපි රාගයෙන් දැවෙනවා දේශයෙන් දැවෙනවා මෝහයෙන් දැවෙනවා ජාති ජරා ව්‍යාධි මරණ වලින් දැවෙනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සෝපයාස වලින් අපි පිච්චෙනවා මේ හිතියට නමුත් අපිට හිතෙන්නේ අපි පිච්චෙනවා කියලා ඒක ගැන නොහිතා දුකෙන් අත මිදෙන්න සැප ලබන්න කියලා හිත හිතා අපි හොයන්නේ රැස් කරන්නේ යන්නේ දුක වැඩි දේවල් හොයාගන්නමයි දුක වැඩි දේවල් රැස් කරගන්නමයි අපේ පින්නතුන් දන්නවද ලෝකේ ඇත්ත මොකද්ද කියලා ලෝකේ ඇත්ත ඇත්ත කීයක් තියෙන්න පුළුවන්ද ලෝකේ ලෝකික ඇත්ත ගොඩක් තියෙන්න පුළුවන්ද ඇත්ත ගොඩක් තිබුණොත් අපිට ඇත්ත මොකක්ද කියලා හොයන්න බැරුව යනවා. එහෙමනම් ලෝකේ තියෙන්නේ ඇත්ත එකයි. මොකද්ද ලෝකේ ඇත්ත? ඒක තමයි අපි අකමැතිම දුක. නෙවෙයිද? ලෝකේ තියෙන්නේ එකම එක ඇත්තයි. ඒක තමයි දුක. මේ දුකෙන් තොර කිසිම ඇත්තක් මේ විශ්වයේ අස්සක් මුල්ලක් නෑර කිසිම තැනක නෑ. අපේ ජීවිතවල තියෙනවා తాවකාලිකව ගත්ත සැප. తాවකාලිකයි වුණා. හොඳට ජීවිතේ දිහා ආපහු හැරිලා බලන්නකෝ එදා සැපයි සැපයි කියලා අල්ලාගත්ත දේවල් අද වෙනකොට දීර්ඝකාලීන දුක් බවට පත් වෙලා නැද්ද කියලා. తాවකාලික සැප දීර්ඝකාලීන දුකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. 84000ක් මුළු බුද්ධ දේශනාවම අන්තර්ගත වෙච්ච වචන තුනක් තියෙනවා. මොකද්ද? අනිච්චයි, දුක්ඛයි, අනාත්මයි. බුදුවරු ලෝකෙද පහළ වුණේ අපිට මේ වචන තුන කියලා දෙන්නේ. අසංකේය කල්ප ලක්ෂ ගානක් උන්වහන්සේලා පෙරම් පිරුවේ මේ වචන තුන අපිට අවබෝධ කරවලා දෙන්නේ. මුළු 84000ක් ධර්මස්කන්ධයේම මේ ඇතුලේ තියෙනවා. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන වචන තුන ඇතුලේ. එහෙනම් අපි අන්දයි මේ කිසිම දෙයක අපි ඇත්ත හරය හරි හැටියට දැකලා නැහැ. පංචකාම ලෝකේ අපි අතරමං වෙලා ජීවත් වෙනවා. පස්කම් සැප වලින් පිරිච්ච ලෝකේ. ඇහෙන් රූප දැකලා අපි රූපවලට රැවටෙනවා. ඒ රූපවලට රැවටිලා මේ රූපය හොඳයි, මේක ලස්සනයි, මේක සැපයි, ඒක මටයි, ඒක මගේයි කියලා හිතාගෙන අපි මේ ලෝකෙ වටේම කැමති රූපය හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා ඒක මගේ කරගන්නවා. හොඳට හිතන්නකො ජීවිතය කියන්නේ. මගේ වුණාට පස්සේ දැන් ඒක මගේ දැන් මට අයිති. මගේ වුණාට පස්සේ මට ඒක වටිනවද? නැහැ. මලක ලස්සන තියෙන්නේ ඈත තියෙද්දි නෙවෙයිද? ගහක අත්තක ඉහළ මලක් පිපිලා. හරිම ලස්සනයි. කඩන්න බෑ නමුත් හරි ඉහළයි. අපි පුදුම වෙහෙසිලා වෙහෙසිලා මහන්සි වෙලා කටු යනගෙන උල් යනගෙන මුල් යනගෙන කොහොම හරි අපි අර මල කඩනවා. මල කඩලා අතට ගත්තට පස්සේ පේන්නේ නැද්ද මේ මලේ හරියට ඇදකුද? ඈත තියෙද්දි දැක්කද මේ මලේ පෙති පැලිලා තියෙනවා? නෑ. පැණි ගණ්ඩාපු බමරු නිසා රේණු පොඩි වෙලා තියෙනවා. දැක්කේ නෑ. මල් පිටි වල තැන් වල ලත හැදිලා අපි දැක්කේ නෑ. හැබැයි අපට ගත්තට පස්සේ අඩුපාඩු ගොඩක් පේනවා. අපි දැකපු රූප පින්නදෙන ඉන්ද්‍රිය පහම ගැන කතා කරන්න ඕනේ. නමුත් බණ අහනවා කියලා කියන්නේ ටිකක් අහලා ගොඩක් හිතන එක. ඒ හින්දා අපේ වෙලාවත් එක්ක මම ඇහැ ගැන විතරයි බොහොම කෙටියෙන් කියන්නේ. අනික් හතර දෙනා ගැන හිතන්න අයිතිය ඔබට තියෙනවා. ඒ විදිහටම. දැන් එහෙන් ලස්සනට දැකලා රූපයක් මගේ කරගත්තා. හැබැයි මගේ වෙලා මාසයක් දෙකක් තුනක් යනකොට ඒක අගේ නැතුව යනවා. ඊට පස්සේ එයා වෙනත් රූපයක් හොයන්න පටන් ගන්නවා. ඒ රූපේ හොයලා සෑහෙනවද? නෑ එයා රූපයක් හොයාගෙන යනවා. හොයාගෙන හොයාගෙන ගිහිල්ලා හරියට දුකටපත් වෙලා දුකට වැටිලා අපි නතර වෙනවා. ඒක නෙමෙයිද මේ ලෝකෙන් විද්‍යමාන වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තුන්වෙනි සිල්පදයේ ගැන කතා කරන්න යමක් වර්තමාන සමාජ කොහෙවත් ඉතුරු වෙලා ඇද්ද? නැත්තටම නැති තරම් උනේ ඇහැට රැවටිච්ච නිසා නෙවෙයිද? මොනවද මේ අල්ලන්න ලෑස්ති උනේ මේ අල්ලන්න ලෑස්ති උනේ තවත් ගිනි ගොඩක්. මේ අල්ලන්න ලෑස්තිනේ ඇත්ත නොදැක්ක තවත් පංච උපාදානස්කන්ධය. ඒ තුල මොනවද තියෙන්නේ? අප්‍රමාණ වූ අපද්‍රව්‍ය ගොඩක්. මේක විස්තර කරනවා නම් හරි ගැඹුරුයි. අපේ පින්නතුන් අහලා තියෙනව නේද? එක බමුණෙක් බුදුරජාණන් වහන්සේට විවාහ යෝජනාවක් ගෙනාවා. මතකද? මාන්දිය බමුණා. බැමිණිට ඇවිල්ලා කීවා මගේ දුවට ගැළපෙන මනාලයා ගෙදරම ඇවිල්ලා ඉක්මනට දුව ලෑස්ති කරගෙන එන්න. බැමිණි මොකද්ද කීවේ? බැමිණි ඇහුවා කොහොම? නමුත් දකින්නේ නෑ දැන් දුව ලෑස්ති කරලා ඉවරයි. බමුණ පෙන්නවා මෙතන තමයි හිටගෙන හිටියේ. බැමිණි ගිහිල්ලා අඩිය බැලුවා. මේ දෙන්නම ත්‍රිවේද පාරප්‍රාප්තයි බමුණයි බැමිණියි. අඩිය දිහා බලලා බැමිණි බමුණගෙන් අහනවා බමුණෝ ඔබ වතුර කරේ කිඹුල්ලු ඇල්ලන්න හදනවද කියලා ඇහුවා. වතුර කරේ කිඹුල්ලු කිඹුල්ලු දකින්න හදනවද? බමුණ කිව්වේ නෑ. මේ ඉන්නේ දුව ගණ්ඩාපු කෙනාගේ අඩිය ළඟ. බැමිණි කියනවා මේ පිය සතහනින් මට පේන්නේ පංචකාම ලෝකයට ඇලුම් කරන කෙනෙක් කෙනෙකුගේ නෙවෙයි මේ අඩිය. අන්තිමට බුදුරජාණන් වහන්සේ දෘශ්‍යමාන වුණා. බමුණයි දෙමිනි දෙන්නම දුව අඬ ගහගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ ඉදිරිපත් කරලා කියනවා ඉන්දියාවේ ඉන්න ලස්සනම කාන්තාව මගේ දුවයි ඇය ඔබට විවාහ කරලා දෙන්න අපි කැමතියි. බුදුරජාණන් වහන්සේ මොකද්ද දුන්න පණිවිඩය? බමුණ මම සුද්ධෝදන පිය මහරජතුමා අතෑරලා ආවේ සංසාර පෙරම් පුරාගෙන ආපු යසෝදරා ඇතැරලාවේ මගේ නමින් වලට උපන්න රාහුලත් ඇතැරලාවේ තව දවස් 7කින් හම්බ වෙන්න තිබිච්ච ශක්තිති රාජ්‍යත් ඇතැරලාවේ මගදී බිම්බිසාර රජතුමා ප්‍රධානය කරපු මහරජයේ භාගයක් ඇතැරලාවේ ඔබේ දුව විවාහ කරගන්න නෙවෙයි. ඔබේ දුමගේ අතින් අල්ලන්න තියා පයින්වත් ස්පර්ශය කරන්න මම කැමති නැහැ. ඇයි ඒ අසුචි පුරවපු කලගෙඩියක් හා සමානයි. මේ දේශනා කරන්නේ අපි දකින ලෝකෙ පිළිබඳව. උන්වහන්සේ දේශනා කරනවා මේක ඇතුලේ අපද්‍රව්‍ය හරියට. ඔබ කියනවා පිටපැත්තෙන් හරි ලස්සනයි කියලා. උන්වහන්සේ දේශනා කළා එක පංචස්කන්ධයකට දොරවල් 9ක් තියෙනවා. මේ දොරවල් 9න් දිවා රාත්‍රී දෙකේ මොනවද එළියට දාන්නේ? අපද්‍රව්‍ය. තියෙනව නේද දෝල් 9ක් ඇස් දෙකයි කන් දෙකයි හතරයි නාස් දෙකයි හයයි කටක් තියෙනව හතයි මල මූත්‍රා පිට කරන දොරවල් දෙකක් තියෙනව නවයයි කල්පනා කරලා බලන්න මේ දොර තුනමෙන් එකකින්වත් කවද්ද රංග වෙදී ආවේ කියලා එහෙම ආපු දවසක් හම්බ වුණාද නැහැ එහෙම අපද්‍රව්‍ය පිට කරන රූපය දැකලයි අපි පුද්ගල ભેදයකින් තොරව මේ ඇහැ නිසා රැවටුනේ. එතකොට රූපේ ඇත්ත දැක්කද? දැක්කේ නෑ. අන්ධ භූතෝ අයං ලෝකේ මුළු ලෝකයම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ වගේ. මේක හරියට දැක්කනම් සත්‍ය ආසසර දිගින් දිගට සැරිසරන්නේ නැහැ. තනුකෙත්ත විපස්සක. පින්නතුනි මේක කාගේද මේ ලෝකේ අපේ පින්නතුන් දන්නවද? ලෝකෙට අයිතිකාරයෙක් ඉන්නවද කියලා මේ ලෝකෙට ඉන්නවද අයිතිකාරී මේකට ඉන්නව අයිතිකාරී අපි දන්නේ නැති වුණාට අපේ බින්දුතුන් දැකලා තියෙනව නේද මාළු අල්ලන අය ඒගොල්ලෝ වතුරට ගිහින් දැලක් දානවා දැල දාපුවාම මාළුවා දැලක් දාලා කියලා දන්නවනම් ඔහු දැලට යනවද ආපහු හැරෙනවා. අහලා තියෙනවද තුවක්කු බඳින මිනිස් කියන්නේ? අතේ තියාගෙන වෙඩි තියන අය නෙවෙයි. අර බඳලා වෙඩි තියන අය. ඒගොල්ලෝ කියනවා සමහර වෙලාවට අපරාදී මරුවල ගාවටම ඇවිල්ලා ආපහු හැරිලා. අර ටිකක් ඉස්සරහට ආවා නම් වැඩේ හැදි. දැන් එයා ඇයි ආපහු හැරිලා තියෙන්නේ? මරුවල දැකලා අනතුරු දැක්ක නිසා එයා ආબોධ හරුණා. ඌරා වෙන්න පුළුවන්, මුවා වෙන්න පුළුවන් කවුරු නමුත්. එහෙමනම් මේ ලෝකේ අනිත් සත්තුන්ගේ ස්වභාවය Tamange අනතුරු දැක්කම ආපහු පෙරලා යන්නේ. අපේ ස්වභාවය මොකද්ද? අනතුරු දැක දැක සැපයි කියලා හිත හිත ඒකට තනල දඟලන්නේ. දඟලන්න දකලන්න මොකද වෙන්නේ? ලෙහන්න බැරි වෙන්න පිටලෙනවා. මං කියන්නේ මේකට අයිතිකාරයෙක් ඉන්නවා කියලා. ඔයගොල්ලෝ දැක්කද? ඔයගොල්ලෝ අල්ලන්න කවුරුවත් දැලක් දාලා තියෙනවා. අපි අනික් අයට දැල් දානවා මිසක් අපිට දැල් දාන කෙනා අපි දැක්කේ නෑනේ. අපි අල්ලන්න දැලක් දාලා එක්කෙනෙක්. කවුද මේ දැල දාලා තියෙන්නේ? මාරයා. එයා තමයි ලෝකයේ අයිතිකාරයා. බාන්දුගමේ මායාවේ ලෝකෙ කොච්චර ලස්සනද කියලා. අපි කාගේ නිර්මාණද? මේ ගැහණු මිනිස්සු අපි ඔක්කොම මායාවේ නිර්මාණ. ඒවා එක එක පාටයි, එක එක උසයි, එක එක හැඩයි, එක එක විදිහට ලස්සනයි. මේ ගස්කොළ, මේ ඇලගල, මේ මහත්ය, මේ අහස විශ්වය කාගේද? මායාවේ. එයා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අපි මොකද වෙන්නේ? බැඳෙනවා. මේවට බැඳෙනවා. බැඳිලා මායя අටව පුගුල් වල පැනලා අපි පැටලෙනවා. හොඳට දඟල දඟල පැටලෙනවා. පැටලෙන්න පැටලෙන්න මොකද වෙන්නේ? ලෙහන්න බැරි තරමටම එතෙනවා. සංසාර සාගරයේ මේ ගැටේ අපි ඒ තරමටම ගැට ගහිලා ඉන්නේ. ලෙහෙන්නේ කල්ප කෝටි කීයක් මේ ගමන එනව ඇද්ද? අපේ බුදුරජාණන් වහන්සේ අතීත බුදුවරු කොච්චරක් දැක්කද? 512027 දෙනෙක් දැක්ක අතීතයේට. සත්‍යයි ඔබයි මමයි මුන්වහන්සේලාගේ පළවෙනි බුදු පියාණන් වහන්සේ බුදු වෙච්ච දවසෙත් මේ සංසාරේ හිටියා. දැන් කී දෙනෙක් පහු වෙලාද 512027ක් පහු වෙලා අතීතයේ එච්චර දැකපු බුදු පියාණන් වහන්සේ අනාගතයට බුදුරු කී දෙනෙක් දැක්කද එක්කෙනෙක්වත් නැහැ අනාගතයේ බුද්ධ ශූන්‍ය කල්පයක් මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ එතනින් එහාට ලෝකය බුද්ධ ශූන්‍යයි අපට බැරි වුණොත් මේ මායාවේ දැලින් මිදිලා මේ බුද්ධාන්තරය තුල නිවන හොයාගන්න සැනසීම හොයාගන්න අයසනසන මාවතක් පේන මානෙක ඇද්ද නෑ එහෙමනම් මායා දාලා තියෙන දැල තමයි පංචකාම ලෝකේ නැමැති දැල දැන් අපි පැටලෙනවා ඇහැට පැටලුණා දිවට පැටලුණා නාසය ඔස්සේ ගියා කන ඔස්සේ ගියා ශරීරය ඔස්සේ ගියා මේ පස් දිනාට වහල්කම් නෙමේද මේ කරන්නේ මේ කරන්නේ වහල්කම් අපිට බලන් අහන්න ඕනේ සංගීත සම්දර්ශනය හිත කියන යන්න බෑ නිදි මරන්න බෑ තැලෙන්න බෑ පොඩි වෙන්න බෑ තෙමෙන්න බෑ යන්න බෑ කන කියනවා යන්න ඕනේ. දැන් කනට ඇහෙනවා සද්දේ. සද්ද ඇහෙන්නේ නමුත් ඒ වගේ කන ඇතුලේ රැවුදෙනවා දැන් හඬ. දැන් අහවල් අහවල් වාදන භාණ්ඩ මෙහෙම ඇති, ස්ටේජ් එක මෙහෙම ඇති, මෙහෙම කියනවා ඇති. දැන් ඇහැයි කනයි දෙක එකතු වෙලා අපිට මවල පෙන්නනවා ලෝකෙ. අන්තිමට හිත මොනවා කීවත් මම මොකද කරන්නේ? යනවා. කාගේ දුවමනාව ඇහි සහ කනේ. ඒ දෙන්නගේ වමනාව. රූප හෙව්වෙත් ඒ විදිහට. කයට සැප හෙව්වෙත් ඒ විදිහට. නාසයට ගඳ ගඳ සුවඳ හෙව්වෙත් ඒ විදිහටම තමයි. දැන් මායාවේ ලෝකේ අපි පැටලුන්නේ නැද්ද? පැටලිලා හරි ෂෝක් එකට. අපි දිහා බලලා මායя සතුටු වෙනවා. මායя අපි එක තරහද? මායя අපි එක තරහ නෑ. මායя කවුරු එක්කද තරහ මාර්යා තරහා එයාගේ මල්ලෙන් එළියට යන්න හදන අයත් එක්ක. හිතන්නක ලෝකෙ කියන්නේ මල්ලක්. ඒ මල ඇතුලේ සත්තු ගොඩක් ඉන්නවා. ඒ තමයි අපි. අපේ අපෙත් මල්ලක්. ඒක ඇතුලේ සත්තු ගොඩක් ඉන්නවා. දැන් ওই මල් ඇතුලේ ඉන්න සත්තු ඇතුලට වෙලා ඉන්න කැමතිද? එක එක එළියට එනවනේ. එළියට ඇවිල්ලා බිමට පයින්නවා. අපි කැමතිද? නෑනේ. කටගාව දෙනකොට අපි ආයෙ ගහනවා ඇතුළට වැටෙන්න. මාරයත් ඒ වගේ. එයා කැමති නෑ එයාගේ මල්ලෙන් එළියට යනවට. එයා තරහයි බන භාවනා කරන අයත් එක්ක මාර්ගඵල ලබන්න උත්සාහ කරන අයත් එක්ක මායя හරි තරහයි. ඒගොල්ලෝ කවදාවත් මායя දැක්කද? නෑනේ. සිද්ධාර්ථ බෝධිසත්වයේ මාර්යා දැක්කේ නැද්ද? කී පාරක් ඇවිල්ලා කතා කරාද? මාර්ගඵල ලබන්න උත්සාහ කරන යෝගීන් වහන්සේලා ළඟට කී පාරක් මාර්යා ආවද? කොච්චර බාධා කළාද? කොච්චර අඩම්පේට්ටම් කළාද? කොච්චර බය කරන්න උත්සාහ කළාද? ඒ දැහැන බින්දින්න මොනතරම් පොරකෑවද? කොයි අපි ගාවට ආවා? කොයි අපේ දැහැන බින්දින්න හැදුවා? ආවා දැක්කේ නෑ. දැන් නැද්ද ළඟ? මං කියනවා ළඟ ඉන්නවා කියලා. අපි හැමෝගෙම පිටිපස්සේ අපේ මායя වාඩි වෙලා ඉන්නවා. මෙතෙන්ට වෙලා. යන යන හැම තැනම පිටිපස්සෙන් එනවා. මායя. මෙහෙම හිතන්නකෝ. සමහර කට්ටිය හිතන්න ඇති මේ වෙසක් පොය දවසේ සිල් ගන්න. හැබැයි හිතුව නිසා ගන්න බැරි වුණා. ඒ හින්දා හිතනවා පොසොන් පොයට සිල් ගන්නවා කියලා. ගන්න බැරි වෙනවා. ඒ හින්දා හිතනවා සිල් ගන්න බැරි වුණා හැන්දෑවේ පන්සල් ගිහලා බණක් භාවනාවක් කරලා මලක් පහනක් පූජා කරලා එනවා කියලා. ඒත් යන්න බැරි වුණා. අපේ ජීවිතේ එහෙම වෙලා නැද්ද? එහෙම වෙලා තියෙනවා හරියට. හැන්දෑවේ කල්පනා කරනවා අද පන්සල් යනවාමයි. හැන්දෑව වෙනකොට කල්පනා කරනවා අප්පච්චි අද වැටුනේ අවුවක් නෙමෙයි මහ ගින්දරක්. මේ අයියේ තැම්බිලා තැම්බිලා දැන් මොන පන්සල්ද මොන බන්නද? දෙකක් නාගෙන නිදාගන්න නැත්තම් ඒක තමයි යගේ. දැන් එහෙම කරලා කල් දානවා. පන්සල් යන එක. කවුද මේ කල් දාන්නේ? මාරයා. අද නෙවෙයි හෙට කියලා කියපු ගමන් මාරයා මේ ලෝකෙටම හෙන්න hina වෙනවා. මට විතරක් ඇහෙන්නේ නැහැ. එයා hina වෙනවා මං දිනුවා. අපි ඉන්නේ යාගේ මල්ලේ. කල්පනා කරන්න හොඳ වැඩක් කරන්න තීරණය කරපු හැම තැනම මායя බාධා කළේ නැද්ද? බාධා කළා. යහපත් වැඩක් කරන්න හිතුවොත් නම් දෙන්නෙම නෑ. බුදුන් වහන්සේ ගිහිල්ලා වාඩි වෙලා බලන්නකෝ. ගාථාව කිය කියනින්ද යනවා. එහෙම නෙවෙයිද? මේ තමයි මායяගේ වැඩේ. ඔබ හිතන්නක පව්කම් කරන්න යන්න. අද පන්සලට යන්න බෑ හරි මහන්සි කියලා නිදාගත්ත කෙනාට තව ටිකක් වැය වෙලා කෙනෙක් ඇවිල්ලා කතා කරනවා. ඒක වෙයි ගලවාන් දානවා. මාළු යනවා හරියට යමුද? යන්නේ නැද්ද? යනවා. කොච්චර අලු කොටි වලස්සු හිටියත් දඩේ මේ යන් කියොත් බුදුලි පන්දමක්වත් නැතුව මහරෑලි වෙනකන් කැලෑ ඇතුලේ බඩ ගන්නවා. අර වෙහෙස මහන්සිය මොකවත් නැහැ. හැබැයි පිනක් දහමක් කරගන්නන්න තිබ්බොත් බැරුව යනවා. මේ සුගාථාරත්නය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපට මේ ලෝකේ කරන්න තියෙන ලොකුම පින්කම ගැන කියලා දෙන්න. මොකද්ද පින්නතුනි ලොකුම පින්කම? මිල කරන්න බැරි ගණන් හදන්න බැරි මනින්න බැරි ලොකුම පින්කම ඒක තමයි මම මැරෙනවා කියලා සිහිපත් කරන පින්කම. මම මැරෙනවා මරණානුස්සතිය බුදුරජාණන් වහන්සේ අලව්නුවර අග්ගාලව කියන විහාරයට වැඩම කරලා එක දවසක් ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාව මරණය පිළිබඳවයි. මේ ධර්ම දේශනාව කරන තැන එක දුවක් හිටියා බණ අහන්න ගිහිල්ලා වයස අවුරුදු 16යි. ඒ වෙනකොට අවුරුදු 13යි. ඇය බණ අහලා තීරණය කරනවා අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මොනතරම් ශ්‍රේෂ්ඨද? ඒ කොයිතරම් උත්තරීතරද නිවැරදිද? මරණානුස්සතිය මට වඩන්න පුළුවන් වුණොත් මම මේ සසරින් නිදහස් වෙනව නේද? මේ තරුණිය හැම වෙලාවෙම සිහිපත් කරනවා ජීවිතයේ අනියතයි මරණය නියතයි මගේ ජීවිතයේ මරණයෙන් කෙරවල කොට ඇත්තේය හැම වෙලාවෙම සිහිපත් කරනවා දැන් ණයට අවුරුදු 16යි අවුරුදු 3ක් ගිහිල්ලා. ඇයට අවුරුදු 16 ලැබෙන දවස මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ බරන වෙලාවේ බුදු පියාණන් වහන්සේ දකිනවා මේ දැරිය අද දවසේ මරණයටපත් වෙනවා. උන්වහන්සේ කල්පනා කරනවා මරණානුස්සතිය සිහිපත් කරපු නිසා මාර්ගඵල ලබන්න ඇයට පින් තියෙනවා. මම යන්න ඕනේ ඇයට පිහිට වෙන්න. එදත් බුදුරජාණන් වහන්සේ අගාලව නුවරට වැඩියා. උන්වහන්සේ වැඩිය කියලා ආරංචියකට විශාල පිරිසක් විහාරයට රැස් වුණා. අර බැරියටත් ආරංචි වුණා. ඇය බණ අහන්න යන්න ලෑස්ති වෙනකොට තාත්තා කතා කරලා කියනවා දුවේ මට කපු ටිකක් ගෙනල්ලා දියන්. මෙයා මේ කපු වියන කුලයක දැරියක්. තාත්තා ගෙන්වීමට බෑ කියන්න බෑ. අපේ දුවලා නම් හවස ඇවිල්ලා ගෙනත් දෙන්නම් නැත්නම් අම්මට කියන්න නැත්නම් අක්කට කියන්න අපිට වැඩ තියෙනවා. නමුත් මේ වැඩි ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න යන්න ඕනේ. තාත්තා ගිල්ලී මහක දාලා යන්න බෑ. ඉක්මන ගිහිල්ලා කපුත් ගලවගෙන ඇවිල්ලා දීලා මෙයා ලහිලහි විහාරයට යනකොට බණ පටන් අරන් ඉවරයි. දැන් මේ දැරියේ මේ වාගේ බණ අහන පිරිස අස්සෙන් අස්සෙන් රිංගගෙන රිංගගෙන පැනගෙන පැනගෙන බුදුරජාණන් වහන්සේ පේන තැනටම යනවා. උන්වහන්සේ පෙනෙන මානෙ තැනකට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව නවත්තලා අරමුණ ඇය එනතුරුයි ඇගෙන් අහනවා දුවේ කොහේ ඉඳලා දෙන්නේ මොකක් දෙන්න ඇද්ද උත්තරේ දන්නේ නැහැ ස්වාමීනි කොහෙද යන්නේ දන්නේ නැහැ ස්වාමීනි දන්නේම නැද්ද දන්නවා ස්වාමීනි හැබෑවටම දන්නවද දන්නේ නැහැ ස්වාමීනි මේ ප්‍රශ්න ටිකට උත්තර හම්බ වෙනකොටයි ප්‍රශ්න ටික අහනකොටයි බනහන අය කල්පනා කළා ණය හරි නැහැදිච්ච දරියා කවුරු එක්ක කතා කරනවද කියලාවත් කල්පනාවක් නැහැ මිනිස්සු අතර ටික ටික කසුකුසු යනකොට බුදුරජාණන් වහන්සේ ඒ අය නිශ්ශබ්ද කළා අර දරියකින් විමසනවා දුවේ කොහේ ඉඳලා ඉන්නේ කියලා දන්නේම නැද්ද නෑ ස්වාමීනි. ඇයි එහෙම කියන්නේ? ස්වාමීනි මම මේ ලෝකෙට ආවේ කොහේ ඉඳලාද කියලා මම දන්නේ නෑ. අපෙන් ඇහුවොත් දෙන්න තියෙන උත්තරෙත් ඕක නෙවෙයිද? මේ ලෝකෙට ආවේ කවුරු කොහේ ඉඳලාද කියන්නේ මේ ලොකු කුඩා කවුරුවක් දන්නවද? අපි කවුරුවක් දන්නේ නෑනේ කොහේ ඉඳලාද ආවේ කියලා. කොහේ කොහොම හිටියද කියලා දන්නේ නෑ. කොහෙද යන්නේ? අපි දන්නවද මේ ශාලාව ඇතුලේ මේ දැන් ඔය ආසන උඩ හුස්ම ටික ගියොත් කොහේයිද කියලා තීරණය කරන්න පුළුවන්ද බෑ ඇය කියලා යන්නේ කොහෙද කියලා දන්නේත් නෑ දන්නේම නැද්ද අරදවිය උත්තර දෙනවා දන්නවා ස්වාමීනි මොකක්ද දන්නේ මම මැරෙන බව දන්නවා හැබෑවටම දන්නවද? දන්නේ නැහැ ස්වාමීනි. ඒ මොකද කිව්වේ? කවදද මැරෙන්නේ? කොහොමද මැරෙන්නේ? මොන හේතුවෙන්ද මැරෙන්නේ? මට මරණයට වෙන හේතුව මොකක්ද කියලා මම දන්නේ නැහැ. එහෙමනම් ඒ උත්තර ටිකයි ප්‍රශ්න ටිකයි අතරේ තියෙනවා අපේ ජීවිතේ මහ පුදුම ගැඹුරක්. අපිත් ආවේ කොහෙද කියලා ඉඳලාද දන්නේ නැහැ. යන්නේ කොහාටද කියලා දන්නේ නැහැ. මරණ බව දන්නවා. නමුත් කවදද කොතනද කොහොමද කොයි ආකාරයටද කියලා අපි දන්නේ නැහැ. එහෙමනම් මායя මෙතන ඉද්දීෙන්නත් පුළුවන්, gedara ඉද්දීෙන්නත් පුළුවන්, වැඩපළේ දෙන්නත් පුළුවන්, පාරිවාහනීය තුලේ දෙන්නත් පුළුවන්, වැයේනාන අතරෙන්නත් පුළුවන්, කුස්සියේ යන අතරෙන්නත් පුළුවන්, රෝහල්ෙන් දෙන්නත් පුළුවන්. මායයට එන්න බැරි තැනක් තියනවද? අපිට පුළුවන් ද අද එන්න එපා හෙට දෙන්න ජීවිත කාලෙම හරි හම්බ කරගත්ත කෝටි ගාණක් ගෙනහිල්ලා අතට දීලා මේක තියාගන්න මට තව ජීවත් වෙන්න තප්පරයක් දෙන්න කියලා ඉල්ලුවත් හා කියයිද නෑ එහෙනම් අපි මේ කරන කියන කිසිම දෙයක් වැඩක් ඇද්ද ඔහු ළඟ ඒ සියලු දේවල් නිෂ්ප්‍රයෝජනයි අපි මොකද්ද කළ යුත්තේ ඔහු මා සොයාගෙන පැමිණෙන තුරු මේ ජීවිතේ දැන් මාර්යා අපි හොයාගෙන ඉන්න ළඟ නැද්ද ළඟයි කල්පනා කරන්දකෝ ඔයාලා අපේ පින්නතුන් ධාවන ශූරේක් ඔබ ධාවන ශූරේක් දුවන්න තියෙන්නේ මීටර 70ක් විතර අපිට 100ක්වත් දුවන්න නැහැ දුවන්න තියෙන්නේ මීටර 70ක් විතර දැන් ඔබේ ජීවන ගමන නැමැති මේ ගමන් මාර්ගේ මීටර කීයක් දුවලද 50 60 65 15 20ක් දැන් දුවල ඇති තව තියෙන්නේ මීටර 5යි 10යි 25යි 30යි ආපෝ ඇල්ල බැලුවොත් දුවගෙන ආපු දුරට වඩා දුවන්න තියෙන්නේ අඩු දුරයි තව ටිකයි දැන් මේ මීටර කණුව ලං වෙන බව අපිට කියලා තියෙනවා. දුවලා දුවලා දුවලා දුවලා දුවන්න පටන් ගත්ත තැන පටන් ගත්ත විදිහටද අපි අවසන් කරන්නේ? නෑ හැටි දාගෙන දාඩිය පෙරාගෙන මහන්සියෙන් අපි හරි අමාරුවෙන් ගමන ඉවර කරන්නේ. දැන් ඒ ඉවර කරන බව පේන්නේ නැද්ද? තියෙනවා. නැරෙන්නේ එකපාරමද? ටික ටික දැන් මේ මැරෙන්නේ නැද්ද? මැරිලා. එදා කළු පාට පිවිච්ච කෙස් ගස් දැන් මැරිලා නැද්ද? දැන් සුදු වෙලා. අවුරුදු 16 දී 17 දී 18 දී පෙන්නා වගේ දැන් පෙනෙනවද? නෑ අම්මලා කියනවා පුතේ මට දැන් ඈත බලනකොට මීදුම වගේ ළඟට බලනකොට දැලලා වගේ. දැන් මේ මොකද වෙන්නේ? අපිට තරුණ කාලේ අම්මලා එහෙම කියනකොට අපිට hina යනවා. එහෙමත් වෙනවද කියලා. හැබැයි එතෙන්ට ගියහම අපිටත් තේරෙනවා හැබෑවටම වෙනවා කියලා. දැන් ඕන් ඇස් දෙකත් අත ඇරලා යන්නයි යන්නේ. කන් දෙකත් අත ඇරලා යන්නයි හදන්නේ. දැන් ඇහිම එච්චර සුද්ධ නෑ. ඇඟ දිහා බලන්නකෝ. ඔය ඇඟේ කිසියම්ම තැනක තියනවද අවුරුදු 15 දී විතර තිබිච්ච නියපොත්තක් නෑනේ. අවුරුදු 15 දී තිබිච්ච නියපොත්තක් කොහෙවත් නෑ. හන් කෑල්ල පහරේදි දිවිච්ච විදිහට ඒත් නෑ. දැන් මේ මොකද්ද වෙන්නේ? මැරිලා නේද? ටික ටික මැරිලා. මෙතන බණ අහන්න වාඩි වෙච්ච අය දැන් නෑ. ඒ අය හරියට වෙනස් වෙලා. අපිට ඒක පේනවද? නෑ. අපි ගලාගෙන යන ගඟක් දිහා බලාගෙන ඉන්නවා. ගඟ පිරීලා කට ගාවට පිරීලා ගලනවා. හෙටත් ගිහිල්ලා ගඟ දිහා බලනවා ගඟ ඒ වගේම ගලනවා ගඟේ වෙනසක් තියනවද නැහැ ඒ වුණාට ඊයේ දැකපු වතුර අද එතන තියෙනවද එහෙමනම් මෙතන වාඩි වෙනකොට දැක්ක මිනිස්සයා දැන් දැක්ක හැකිද බෑ මේ රූප කලාප ලක්ෂ කෝටි ගණක් එකතු වෙලා මේ පංච උපාදානස්කන්ධ හැදිලා තියෙන්නේ අපි ඒවට කියන්නේ සෛල කියලා බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ රූප කලාප කියලා ඔය රූප කලාප ඇහි පිල්ලමක් ගහනකොට දාස් ගානක් මෙරලා යනවා. ඒකයි මේ වෙනස් වීමට හේතුව. අපිට මේ වෙනස පේන්න සෑහෙන කාලයක් යනවා. ඒකයි අපිට අද දැකලා හෙට දකින්නකොට වෙනස නොපෙනුනාට අවුරුද්දකින් විතර දකින්නකොට අපි වෙනස්කම් ගැන කියනවා. එහෙනම් අපි මේ මෙරි මෙරි මෙරි මෙරි යනවා. තීරණය කරන්න මේ ලෝකේ කරන්න ලොකුම තියෙන ලොකුම පින්කම කිසිම වැයක් වියදමක් නැතුව කරන්න තියෙන ලොකුම පින්කම මරණය සිහිපත් කරන එකයි. ඒක මේ ලෝකයේ අය දන්නවනම් මේ ලෝකෙ මෙච්චර වැරදි නෑ. මේ ලෝකෙ මෙච්චර රුදුරු නෑ. ඔබ කල්පනා කරන්න නිදා ගන්න ගිහිල්ලා මේ ඇඳේ නිදා ගන්න මට හෙට උදේ නැගිටින්න බැරි වෙයි. අද රෑ මම මරණයටපත් වෙයි. එහෙම හිතුවට උදේ අවදි වෙයි. ඇයි බහින්ද ඉස්සරලා කල්පනා කරන්න අද හැන්දෑවේ මට යහනට එන්න බැරි වෙයි මන් දවල් මෙරි මරණය ජීවිතේ හැම වෙලාවෙම සිහිපත් කරන්න මරණය ඒක තරම් කුසලයක් වෙන නැහැ අර බැරියට මාර්ගඵල ලබා දෙන්න හේතු උනේ මරණය පිළිබඳව සිහිපත් කිරීමයි දුකටපත් විය යුතු නැහැ මරණය කියන්නේ අඬන්න ඕන දෙයක්ද හැඬීම යුතු දෙයක් නෙවෙයි. අඬනවා කියලා කියන්නේ පාපයක්. දැනගෙන හිටියද? අඬනවා කියලා කියන්නේ පාපයක්. ඒක ප්‍රාණඝාතයේ තරම්, කාමමිත්‍යාචාරයේ තරම්, මුසාව සුරාව තරම් පාපයක් නෙවෙයි. නමුත් හැඬීම නැත්තම් ශෝක කිරීම යනු පාපයකි. බුද්ධ දේශනාවේ ඊට පැහැදිලිව දේශනා කරනවා අපි එදාට කරන්නේ පව් කරන එක නෙවෙයිද? ශෝකයක් නැතත් මල ගෙවල් වල ශෝක ප්‍රකාශයක් කියවනවා. අඬන්න වගක්වත් නැතුව හිටපු අය ශෝක ප්‍රකාශය අහලා අඬනවා. තව ගොඩකට එයා පෞරස් කෙරෙව්වා. අවිද්‍යාව නෙවෙයිද? අන්ධකම නෙවෙයිද? අසීමාන්තිකයි අපේ අය දන්නවා එක බමුණෙක් තමන්ගේ පුතා ආදාහනය කරපු හැටි දන්නව නේද? වෙලට ගියා පුතාට සර්පෙක් කාලා මැරුණා තාත්තා පණිවිඩේ එරියාද ගෙදරින් දෙන්නෙකුට කෑම ගේන්න එපා එක්කෙනෙකුට කෑම ගේන්න කියන්නේ. ගෙදර අය දන්නවා එහෙනම් දෙන්නගෙන් එක්කෙනෙක් මැරුණා. තාත්තනි පණිවිඩේ උගේ මැරෙන්න ඇත්තේ පුතා. අම්මයි නංගි ගෙදර සේවිකාවයි නෑදෑයයි කෑම අරන් ආවා. කට්ටියම සතුටින් කෑම ටික කෑවා. වලක් කපලා ළමයා වලල්ලා දැම්මා. වලල්ලා දාලා ඒගොල්ලෝ කුඹුරේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා හැන්දෑවේ ගෙදර ගියා. මේ කතාව හරි දිගයි. ධර්මය නිතර අහන ඔබ ඒ ගැන හොඳට දන්නවා. එහෙමනම් මරණය ඊටම ඉක්මන. අපි සොයාගෙන දැන් දැන් ඔහු වෙනවා. නමුත් ඇස් බඳුන් ලෝකේ කරවටලා ජීවත් වෙන්නේ නැතුව ජීවිතේ නැති යමා යථාර්ථය අත්දකලා ජීවත් වෙන්න කටයුතු කරගන්නා හැටියට ඔබට සිහිපත් කරමින් ධර්ම දේශනාව නිමා කරනවා ධර්ම ශ්‍රවණය කරලා අත්පත් කරගත්ත උත්තරීතර වූ පුණ්‍ය සම්පත් සාංශාරික විමුක්තිය උදෙසා ඔබේ සසරට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පිළිතුරු අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නට යෙදුනේ හිඟුටාන රාජසිංහ මාවතේ අංක 473න් 13 දරණ නිවසේ පදිංචි WD සීලවතී මහත්මිය සහ දූදරු පිරිස ප්‍රාර්ථනාව කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන් සියලු කෙලෙස් බලින් නිදහස්ව සියලු දුකින් මිදී අජරාමර වූ නිර්වාණ සාන්තිය ලබා සැනසීම. පුණ්‍යානුමෝදනා කරනවා අපව ආරක්ෂා කරන සම්මිය දෘෂ්ටික දෙවිවරුන්ටත් අපගේ නමින් මිය පරලොගිය සියලුම ඥාතීන්ටත් දේශකයාණන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අතිගරු දරණාගම කුසල ධම්ම නාහිමි පාණන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ මෙතනට පැමිණ සිටි අපගේ හිත මිත්‍රාදීන් සියලු ලෝක සියලු දෙනාටමත් ලෝකවාසීන් සියලු දෙනාටමත් පුණ්‍යානුමෝදනා කරනවා උදාරතර වූ බලාපොරොත්තුවක් උදාර ප්‍රාර්ථනාවක් ධර්ම දේශනාව තුළින් සිදුවිය යුතු වටිනාම කාර්යය අපි අද දවසේ සිද්ධ කරගත්තා සකල ලෝවැසියන්ට පින් අනුමෝදන් කිරීම මිසක් ලෞතර ධර්මයේ ශ්‍රවණය කරලා වෙන වෙන කිසිම යමක් අපේ බලාපොරොත්තුවක් නැහැ. ඒයි ශ්‍රේෂ්ඨත්වය අත්හැරීම කියලා දුන්න ධහම ශ්‍රවණය කරලා රැස් කිරීම ප්‍රාර්ථනා කරන්න අපට නොහැකි. නමුත් මේ නාලිකාව තුල නෙවෙයි ගුවන් විදුලි විද්‍යුත් නාලිකාවන් තුලින් ධර්ම ශ්‍රවණය කරන ඔබ වඩා වැඩියෙන් අහන්නේ අත්හැරීම ප්‍රගුණ කරවගෙන ඉවර වෙනකොට රැස් කිරීම ගොඩකලා ඉස්තුවක් කියන එක. මෙයයි ප්‍රඥාව අපේ පින්නතුන් ඥානවන්ත ප්‍රඥාවන්ත පිරිසක් නිර්වාණය සාක්ෂාත් කරගන්න ඔබට ඊට සමීපව ගමන් කරන්න පුළුවන් පිරිසක් නැවත නැවතත් උතුම් වූ මාර්ගඵල අවබෝධයෙන් නිවන් පසක් කරන්නේ මේ පුණ්‍යස්කන්ධයේ සසරතම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අපි සියලු දෙනා කෙරෙහිම මෛත්‍රී සහගත සිතින් යුක්තව අද දවසේදී ධර්මානුශාසනාව පවත්වා වදාළ නිකවරටිය රස්නායකපුර නෙළුම්ගල පුරාණ විහාරවාසී පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ සිදු කළ උදාරතර කුසල සම්පත්තිය හේතු කරගනිමින් ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ භව ගමන කෙලවර ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සෝය සාක්ෂාත් වේවායි අපි සියලු දෙනාම සාදුනාද පවත්වමින් පිළිගනිමු සාධෝ සාධෝ සාධෝ ඒත් සමගින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙතගෙන ආදායකත්ව ධර්ම දේශනාව මෙතකින් නිමවනවා. පින්වත් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.